අරුණ මනතුංග මහත්මයා තිරුවන් සරණයි ස්වාමින් වහන්සේ තිරුවන් සරණයි. ධාමත්ම විශිෂ්ට ඒ වගේම බොහොම වටිනා ප්‍රායෝගික වටිනාකමක් තියෙන ධර්ම කරුණු ස්වාමින් වහන්සේගෙන් අද අහන්න ලැබුණා. ඒකට බැඳිලා තියෙන අපේ ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ ප්‍රශ්නයක් අහන්නයි මේ සූදානම්. ස්වාමීන් වහන්සේ මේ දැන් අවුරුද්දේ අවසාන කාලය ඒ වෙනකොට දැන් සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් තමයි අපිට සංഭാෂණ වලට ඇරයුම් ලැබෙනවා බොහෝ විට. එතකොට මේ මේ ගිය සති දෙක ඇතුළත සංഭാෂණේ වෙන්නේ දෙහිකට ලැබුණා. ඇරයුම් පළවෙනි එක මම ප්‍රතික්ෂේප කරා කිසිම පැකිලීමක් නැතිව රාත්‍රී දෙකම රාත්‍රියේවා මේ ඒක මොකද සෙනසුරාදා රෑ ඒ කියන්නේ එතකොට මේ වැඩසටහන ඇති වෙනවා ඊළඟ එකට ඒ රාත්‍රියක තිබ්බේ ඒක කරන්නට ඉස්සෙල්ලා ආරංචි වුණා මම දන්නේ එක්කෙනෙක් දෙන්නෙක් මැරුණා කොවිඩ් හැදිලා මේ ඊයේ පෙරේ ඒ කියන්නේ කොවිඩ් නැවතත් හිස ඔසවලා තියෙනවා. ඒත් එකම දැන් ස්වාමීන් වහන්සේගේ දේශනාව අනුව දැන් මේ රුචි අරුචිකම් වලට වහල් නොවි අපි ප්‍රතික්ෂේප කරන්නත් ඕනේ. ඒකට මම මත්පැන් ගන්න නැහැ. නමුත් එතන මත්පැන් ගැනෙනවා. එතකොට ඒ தત્ත්වය තියෙනවා. නමුත් මේ අර කොවිඩ් ප්‍රශ්නය නිසා මම කිව්වා මට කොවිඩ් හැදිලා තියෙන කෙනෙක්. ඒතර දොස්තරලා කියලා තියෙනවා මට නැවත හදාගන්න එපා බරපතල වෙයි කියලා. ඒ කාරණේ කියලා ඒකට ගියේ නැහැ. ඒක ගියේ නැහැ. දැන් හෙට අනිද්දා තියෙනවා තවත් එකක්. ඒක දවල්ට තියෙනවා. ඒක ඒකෙදිලා තියෙන්නේ අමුතු විදිහකට දැන් බිරින්දගේ යහළුවන් සංഭാෂණයකට දවල්ට සම්බන්ධ වෙන්න ගියා ඒ කරලා නොහිතූ ආකාරයට ස්වාමි පුරුෂයන්ලාටත් එන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ඕකට යන්නේ ඒක කණ්ඩායමක් පිරිමි ගත්තොත් ඒ කියන්නේ පාටිස් වලට යන්න කැමති මත්පැන් බොන්න කැමති කට්ටිය. ඉතින් ඒකටත් මම යන්න මැලිකමක් දක්වනවා. හේතුව දැන් මත්පැන් වලට දැන් අපි අපි සල්ලි දාලා ඒක කරන්නේ. ඒතකොට මම මත්පැන් වලට සල්ලි දාන කෙනෙක් වෙනවා. එතකොට එතන මගේ ශීලයේ ප්‍රශ්නයක් ඇති වෙනවා මං කාට හරි මත්පැන් වන්න යනකොට. එතකොට ඒක එක පැත්තක් අනිත් ඒවා ඉතින් ස්වාමීන් වහන්සේ දැන් කියලා දුන්නා වගේ ෘචි අරුචිකම් තියෙනවා. හැබැයි එතනත් ධාර්මිකව ලබා ගන්න පුළුවන් පහසුවක් පාවා දෙනවා මං කියොත්. ඒ කියන්නේ මං දැන් ওই වගේ අවස්ථාවලදී මට පුළුවන් මං කරන දේ තමයි පර්යාංකයක් කරනවා සක්මනක් කරනවා මොකද හිස් gedarak වෙනවා එතකොට. මම ගියේ නැත්තම් ඒකට. බිරිඳ ගියොත්. බිරිඳගේ යාළුව නිසා. ඒතකොට එතෙන්දී ඔය ස්වාමින් වහන්සේ කියපු දේවල් අනුව මම කරන්න යන දේ හරිද? ඔව් ඒක දැන් ඔබතුමා ඔය කාරණා ටික දැකලා නම් ඒ කියන්නේ මට ඒකට නොගිහින් ඉඳීම තුල මේ මේ ප්‍රතිලාභ ලැබෙනවා. ඒ නොගිහින් ඉඳීමෙන් මේ විදිහේ සමාජයට සිද්ධ වෙන මගෙන් සිද්ධ වෙන හානියක් වළකිනවා. එතකොට අනිත් අය කරන එක අපිට 100%ක් වළක්වන්න බැරි වුණාට අපෙන් ලෝකෙට හානියක් නොවි ඒ අවස්ථාව අපිට ඵලදායක විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා පෙනෙනවා නම් එය ඒ ඒ සංభాසණයට නොගෙහින් ඉඳීම සමාජීය වශයෙන් පවුලක් හැටියට Tamanට ලොකු අර්බුදයක් ඇති කරන්නේ නැතිනම් ඒකෙන් වැළකීලා ඉඳීම වඩා හොඳයි මොකද එතකොට අර සියලු දෙනාගෙන් මුදල් එකතු කරලා නම් ඒකට යොදවන්නේ අර කිව්වා වගේ තමන් මත්පැන් නොබිව්වා වුණත් අනිත් අයට මත්පැන් බොන්න තමන්ට මුදලක් දෙන්න වෙනවා. ඉතින් ඒක තමන්ට වලක්වා ගන්න එක හොඳයි. ඒ වගේම තමන් ගෙදර හුදකලාව ඉඳිමින් අර විදිහට ටික වෙලාවක් තමන්ට භාවනා කරගන්න සති සම්පජඤ්ඤේ පවත්වා ගන්න මේ අවස්ථාව යොදා ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි විтин විට අපි උත්සාහ කරලා බලන්න ඕන ඒ වගේ අධාර්මික නොවන තැන්වලදී ඒ බඳු සංభాෂණයකදී අපි හිතමු මගුල් ගෙදරක් වගේ තැනක ඒ වගේ දෙයකදී ඥාතියෙකුගේ මගුල් ගෙදරක් වගේ කිව්වොත් නොගිහිල්ලා ඉන්නත් බැහැනේ. එතකොට ඒ වගේ තැනකදී අපි අර කරන අකුසල් වලට දායක වෙන්නේ නැතුව නමුත් අපට පුළුවන් ද අනිත් අය කරන ඒ සියලුම විකාර රූපී දේවල් ගැන මනස ගැටෙන්නේ නැතිව හැපෙන්නේ නැතිව අපට සිහි කල්පනාව උපදවාගෙන අර සිදුවෙන සියල්ලක්ම අපට කමටහනක් බවට පත් කරගන්නත් මම දක්ෂද ඒවත් අපි විටින් විට අත්හදා බලන්නට ඕන. නමුත් ওই අවස්ථාව අර විදිහට Taman අතිනොත් මුදල් දිය යුතු නම් අර මත්පැන් ගැනීම ආදිය සඳහා ඒවයින් වැළකීලා Taman එතනින් බැහැර වෙලා ඉන්න එක යෝග්‍යයි. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ වගේම එතෙන්දි නිතරම ප්‍රත්‍යවේක්ෂා කෙරෙන්න ඕන දෙයක් හැටියට මට තේරුම් ගින් තියෙනවා. දැන් ඕවා ගැන හිතෙනකොට මේ මම ඉහළ නැහැ ඉහළයි කියන හැඟීම තමයි මම කියවර සමහර දේවල් වලින් අපි බැහැර වෙනකොට ඒගොල්ලෝ එතනට වැඩිලා නැහැ මම නම් මෙතනට වැඩිලා ඉන්නේ ඒ නිසා මම ඒකට කැමති ඒ වගේ පැත්තකින් අපි හිතන්න ගියොත් අපිට නොදැනුවත්වම සක්කාය දිට්ඨිය. එතකොට දිට්ඨි ආශ්‍රවය තමයි වැඩෙන්නේ. එතකොට බැහැර කිරීමෙන් අපි වඩා ශ්‍රේෂ්ඨයි වගේ පෙනුනට මානසික වශයෙන් අපි දුර්වල තැනකට ඇද වැටෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රත්‍යවේක්ෂණයමයි වඩා වැදගත් වෙන්නේ මම කවර පදනමකද මේ මේකෙන් වළකින්න උත්සාහ කරන්න කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි. පෙරවන් සරණයි.